ඉතින් අද මම සූදානම් වුණා ටිකක් වෙනස් අන්දමකින් අප තවදුරටත් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරනකොට නැත්නම් ආයතන 6 පරිහරණය කරනකොට එය පරිහරණය කිරීම හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? සිද්ධ වෙන අභ්‍යන්තරික ක්‍රියාවලිය මොකද්ද? කියලා වගේ කාරණා ටිකක් මතුවෙන සූත්‍රයක් මුල් කරගෙන ධර්මදේශනා කීපයක් පවත්වන්න කියලා. ඉතින් එතකොට මහා සලායතනික සූත්‍රය කියලා තමයි මේ සූත්‍රයට නම් කරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය 149 වන සූත්‍රය. මීට ටිකක් සමාන සූත්‍රයක් අපි මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා. ඒකට නම් කරලා තියෙන්නේ නමක් දීලා තියෙන්නේ සලායතන විභංග සූත්‍රය කියලා. සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ ආයතන 6 ඊළඟට බාහිර ආයතන 6 ඊළඟට විඥාන 6 ඊට පස්සේ ස්පර්ශ 6 ඊට පස්සේ නිසා පහළ වෙන වේදනාවන් 6 වෙනත් ස්වරූපෙන් ඉදිරිපත් කරනවා වෙනත් ස්වරූපෙන් කිව්වේ එතන ඒ ඒ අරමුණේ හිත හැසිරවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කළා එබඳු විමසීමක් කරනවා මේ මම දැන් පෙන්වන්නේ ඒ සලායතන විභංග සූත්‍රයේ ඉදිරිපත් වෙන කාරණා කීපය එක්තරාන්දමක රූප සටහනකින් එතකොට ඒ අසත් රූපයත් නිසා චක්කු විඥාන හට ගැනීම ඊළඟට ඒ තුන නැවත නැවත සිදුවීම හරහා ඒක රාශී භූත වීම නිසා චක්කු සම්පස්සයක් හට ගැනීම ඊට පස්සේ ඒ හරහා දැන් ඒ රූපේ විමසීම රූපේ විමසද්දී ඔන්න සොම්නස දොම්නස උපේක්ෂාව කියලා මනසට මුල් කරගත්ත ආරම්මන කීපයක් නැත්නම් මේ වේදනාවේ ස්වභාවයන් කීපයක් මතුවෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඒ සලායතන විභංග සූත්‍රයේදී කියලා දෙනවා. අපි මේ දැන් කතා කරන සූත්‍රය නැත්නම් සලායතන විභංග මහා සලායතනික සූත්‍රයේදී වඩා ටිකක් වෙනස් ආකාරයකින් ලොකු වෙනසකුත් යම් පමණක වෙනසක් සහිතව තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම එක්තරා අවස්ථාවකදී ජේතවනාරාමේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේ විසින්ම ධර්මයක් දේශනා කරන්න, ඒ කියන්නේ විශේෂ හේතු කාරණයක් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් පැන නැගෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේලාව දැනුවත් කරන්න, භික්ෂුන් වහන්සේලාට උගන්වන්න යම් ධර්ම කාරණාවක් මේ විදිහට මේ ධර්ම දේශනයක් කරන්න පටන් ගන්නවා. මහා සලායතනිකං වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමීති මහණෙනි තොපට මේ සලායතන හා සම්බන්ධ අපි කියමු බොහොම පුළුල් පරයායක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එය මනාකොට ශ්‍රවණය කරන්න කියන කාරණාව තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ඒකට සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඒක කියලා දෙන්න පටන් ගන්නවා. ඒතර මේ කියලා දෙන කාරණාව අවස්ථා දෙකකින් අපිට මේ සූත්‍රයේදී තේරුම් ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී ඒ ඇස් කන්නාසාදී ඉඳුරන් කිසිම සංවරයක් නැතුව කිසි වග විභාගයක් නැතුව කිසිම සතිමත් බවක් නැතිව කටයුතු කිරීමේ පළවෙනි අවස්ථාව. ඒක තමයි මුල් අවස්ථාව වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ. දෙවෙනි අවස්ථාව පෙන්නවා ඒවා මනා සංයමයක් ඇතුව සංවරයක් ඇතුව මේවා පිළිබඳ යම්කිසි භාවනාමය නුවණක් සහිතව සතිමත් සතිමත්ව වාසය කරන අවස්ථාව තමයි දෙවෙනි අවස්ථාව වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ. ඒතර මුලින්ම ඉදිරිපත් වෙන්නේ අර සතිමත් බවක් නැති ඒ වගේමයි ඒ තරම්ම විමසා බැලීමක් නැති සංවරයක් නැති අවස්ථාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම කියලා දෙන්නේ. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං. ඉතින් එතකොට මේ ඇහැ සම්බන්ධයෙන් ඒ යම්කිසි තැනැත්තෙක් හරියට දන්නේ නැහැ, නියමාකාරයෙන් දන්නේ නැහැ. ඒ නිසා නියමාකාරයෙන් ඒ පිළිබඳව දකින්නේ නැහැ. ඒකේ යථා ස්වභාවය ගැන යාට කිසිම වැටහීමක් නැහැ. එතකොට මේ ඇහැ පිළිබඳව නියම වැටහීම කියන එක පොඩ්ඩක් ඕනනම් අපිට තව විස්තර කරගන්න පුළුවන්. අපි දන්නවා ඉතින් අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක්, දිවක්, කයක්, මනසක් තියෙනවා. ඉතින් ඕක ඉතින් අපි කවුරුත් දන්නවා. නමුත් මෙතෙන්දී ඇත්තටම ඒ ඒවා ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ඇහැ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කියන්නේ ඇහැ පාවිච්චි කළා පෙනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාවේදී අපිට ඒ පිළිබඳව හොඳ අවධානයක් නැත්නම් එවත් නැත්නම් ඒක ෂණිකව ඒ පෙනීම් මාත්‍රය සිද්ධ වෙන අවස්ථාවේදී අපිට සිහි එළඹ නැත්නම් අපිට ඇහැ මොනක් යමක් දකීවි ඒත් එක්කම ඒ අරමුණු ටික ඇතුළට ඇවිල්ලා හිත ඇතුලේ විවිධ කතන්දර ගෙතිලා ප්‍රපංච වෙලා සම්පූර්ණයෙන්ම අපිට ඒ දැකපු අරමුණ ඔස්සේ ඇදගෙන ප්‍රපංච කෙරේවි. ඒ කියන්නේ අපි ඒ තරම් අවධානයකින් නෙමෙයි හිටියේ එලඹ සිට සිහියෙන් නෙමෙයි අපි වාසය කළේ. ඒකට ඇහැ හැබැයි ඒ අතරේ අර අරමුණු අරගත්තා. ඒක හිත ඇතුලේ ක්‍රියාත්මක වුණා. ප්‍රපංච වුණා, කතන්දර ගෙතුණා. අන්තිමට අපි ඒකට අහු වුණා. ඒකට මේ කාරණාව මතක් කරනකොට මේ පින්වුතුන්ට මතක් වෙන්න පුළුවන් මදුපිණ්ඩික සූත්‍රයේත් මේ වගේම ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාවකට බොහොම ලස්සනට ඒ සිද්ධ වෙන ක්‍රියාපටිපාටිය ඉදිරිපත් කරනවා. චක්කුඤ්ඤ පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥාන. මේ ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් හටගන්නවා. ඒ කියන්නේ ඇහැ පිළිබඳ දැනීමක්, රූප පිළිබඳ දැනීමක් හටගන්නවා. තින්නම් සංගති පස්සු මේ තුනම නැවත නැවත සිදුවෙමින් එක්ව යාම ඒක රාශී වීම ඒකට අපි කියනවා ස්පර්ශය කියලා. පස්සපච්චා වේදනා. ඊට පස්සේ මේ ස්පර්ශය මුල් කරගෙන වේදනාවක් විඳීමක් දැනීමක් පහළ වෙනවා යං වේදේති තං සංජානාති ඒ යමක් විඳිනවා දේ හඳුනා ගන්නවා යං යං සංජානාති තං විතක්කේති ඒ සංජානනය කරන ලද හඳුනා ගන්න ලද දේ පිළිබඳ ඊළඟට හිතේ විතර්කයක් සිතවිල්ලක් පහළ වෙනවා යං විතක්කේති තං පපංචේති ඊට පස්සේ ඒ පහළ වෙච්ච සිතුවිල්ල එතනින් නතර කරන්නේ නැතුව අපි එක එක දිශාවට ඒ අරමුණ ඔස්සේ හිතාගෙන යනවා. අතීතය මුල් කරගෙන අපි හිතනවා. අනාගතය මුල් කරගෙන හිතනවා. වර්තමානයේ විවිධ දිශාවන් දෘෂ්ටි කෝණයන් ඔස්සේ හිතනවා. අපේ හිතේ මුල්බද මුල්බැසගත් විවිධ ෘචි අරුචිකම් ඔස්සේ අපි හිතනවා. අපේ සංස්කෘතියෙන් ලැබිච්ච නැත්නම් ජාතියෙන් ආගමෙන් ලැබිච්ච විවිධාකාර ඒ හැඟීම් අනුසාරයෙන් අපි හිතනවා. ඒතර විවිධ දිශා ඔස්සේ දැන් අපි හිතන්න ගිහිලා අතුයිති පැතිරලා යන අර ගහක් වැඩෙනවා වගේ දැන් මේ ප්‍රපංච ධාරාව හතර අතට විවිධ දිශාවන් ඔස්සේ ලියලා වැඩෙනවා. යම් පපංචේති තතෝ නිදානං වික්කු පපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුරුෂයාව ඉතින් මේ ලියලා යන විහිද යන ප්‍රපංචයන් විසින් අන්තිමට මැඩපවත්වනවා. ඉතින් මේ தත්ත්වය තමයි සාමාන්‍යයෙන් සිහියෙන් තොරව අසතිමත්ව නොසලකිල්ලෙන් කිසිම සංවරයක් නැතුව වාසය කරද්දී අපේ මනසේ සිද්ධ වෙන්නේ. බුදුරජාන් වහන්සේ ඒ කාරණා ටිකම මෙතනත් වෙනත් වචන වලින් දේශනා කරනවා. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං. එතකොට මේ ඇහැ පිළිබඳව යම් අවබෝධයක් නැතිව කටයුතු කරන්නේ. ඇහි ක්‍රියාකාරීත්වය ගැන, ඒ කියන්නේ මේ අපි පොතකින් බලලා විද්‍යාවෙන් දැනගෙන මතක තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ යම් අවස්ථාවක දැකීමේ ක්‍රියාව කරන මොහොතේ අපට එළඹ සිට සිහිය නැහැ කියන එක තමයි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. ඊපස්සේ රූපේ අජානං අපස්සං යථා භූතං. එතකොට මේ රූප පිළිබඳවත් ඒ වගේමයි යා මේ මොහොතේ මේ රූපයක් පේනවා කියලා එතන අවධානයක් නැහැ. ඒ ගැන දන්නේ නැහැ. ඒ පිළිබඳව දැකීමක් නැහැ. ඒක යථා භූතය ඒකේ නිවැරදි ස්වභාවය පිළිබඳ යාට අවබෝධයක් නැහැ. චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. ඒතර මේ දෙක එක්වයාමෙන් එක්වීමෙන් හටගන්නවා ඒ රූපය පිළිබඳව දැනීමක්. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. ඉතින් ඒ ගැනත් එතනදී ඒ ඒ ඒ සිදුවීම සිද්ධ වෙන අවස්ථාවේදී හිත එතන නැහැ. නැත්නම් අපේ අවධානය එතන නැහැ. සතිය එතන නැහැ. ඊළඟට ඒ නිසාම අපිට මේ සිදුවෙන ක්‍රියාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. මේ ක්‍රියාවත් බොහොම යහුසුලුව සිද්ධ වෙනවා. වේගවත්ව සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වේගවත් ක්‍රියාවලිය හඳුන ගන්න නම් ඊටාම සියුම් එලඹ සිට සිහියකින් එතනට අවධානය යොමු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක හැබැයි සිද්ධ වෙන්නේ අපි අසතියෙන් නම් කාලය ගත කරන්නේ. ඊට පස්සේ චක්කු සම්පස්සං අජානං යත අපස්සං යථා භූතං. දැන් ඔය තුන එකට සිද්ධ වෙනකොට නැවත නැවත. ඒ කියන්නේ ඇහැ දැකීම් ඒ ක්‍රියාවලිය සඳහා ඇහැ ඉදිරිපත් වීම ඊළඟට ඊට ආපාදගත වෙන රූපයක් නැවත නැවත හට ගැනීම ඊට පස්සේ මේ දෙකේ එකතු වීමෙන් ඔන්න චක්කු විඥානයක් ඇහැ පිළිබඳ දැනීමක් රූප පිළිබඳ දැනීමක් පහළ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනකොට මේක තුනක් වශයෙන් ගන් ඇවිල්ලා අපිට චක්කු සම්පස්සයක්. මේ පිළිබඳව ස්පර්ශයක්. තුනම එකට කටයුතු වීමක්. තින්නම් සංගතිපස්සු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ඒ ස්පර්ශයේ පාදක කරගෙන දැන් ඔන්න යම්කිසි වේදනාවක් හටගන්නවා. දැන් ඒ චක්කු සම්පස්සය ගැනත් අපිට වැටහීමක් නැහැ. ඒ වගේමයි යම්පිදං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථාභූතං. දැන් එතකොට මේ කාරණා ටික ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා මේ හටගත්ත චක්කු සම්පස්සේ නිසා ඇහැ පිළිබඳව ස්පර්ශය නිසා නැත්නම් ඇහි සිදු වූ ස්පර්ශය නිසා ඇහැ ඇසුරේ සිදු වූ ස්පර්ශය නිසා යම් වේදනාවක් යම් විඳීමක් පහළ වෙනවා. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්. දුක් විඳීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නොදුක් නොසුව විඳීමක් වෙන්න පුළුවන්. උපේක්ෂා සහගත විඳීමක් වෙන්නත් පුළුවන්. ඒතර අර සිදුවින් සිදුවෙච්ච ක්‍රියාවලිය හරහා ස්පර්ශය හරහා විශේෂයෙන්ම යම් වේදනාවක් වුණ දැන් හටගෙන තියෙන. ඒ වේදනාව ඉතින් මේ තුන් ආකාරයෙන් එක ආකාරයක් ගන්නවා. එක්කෝ සැපයක්, එක්කෝ දුකක්, එක්කෝ උපේක්ෂාවක් කියලා මේ තුන් ආකාරයෙන් එක ආකාරයකින් ඔන්න දැන් වේදනාවක් පහළ වෙනවා. ඒක ගැනවත් අපිට අවධානයක් යොදලා නැහැ. ඒතර මේ කාරණා ටික සිද්ධ වෙනවා අපේ අවධානයක් එතන නෑ අවධානයක් කියන්නේ සතිමත් බවක් එතන නෑ එළඹ සිටි සිහියක් එතන නෑ හැබැයි මේ කටයුත්ත ක්‍රියාවලිය සිද්ධ වෙනවා එතකොට මේ හටගත්ත වේදනාව ගැනත් අපිට කිසි පැටහීමක් නෑ ඒක හටගත්තේ කොයි වෙලාවේද හටගන්නේ කොහොමද ඒකේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද ඒක කොයි වෙලාවද නැති වෙලා යන්නේ ඒ කිසිම දෙයක් පිළිබඳව අපිට වැටහීමක් නෑ ඊට පස්සේ දැන් මෙහෙම නම් මේ කටයුත්ත සිද්ධ වුණේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුස්මින් සාරජ්‍යති. ඊට පස්සේ ඒ නිසා දැන් ඇහැ කෙරෙහි එක්තරාන්දමක සරාගී බවක් ඇහැ කෙරෙහි ඇලීමක් ඇහැ කෙරෙහි බැඳීමක් ඇහැ කෙරෙහි මුලා වීමක් දැන් එතනත්තා තුළ ඇති වෙනවා. රූපේසු සාරජ්‍යති. මේ පේන රූප පිළිබඳවත් ඇලීමක්, ඒක වෙත බැඳීමක්, හිතේ වෙත යොමු වීමක්, යොමු වෙලා ඒකත් එක්කම සැරිසැරීමක් හිත තුළ සිද්ධ වෙනවා. චක්කු විඥානයේ සාරජ්‍යති. දැන් ඒතකොට දැනුවත් බවක් ඇති වුණා. ඒ කියන්නේ රූප පිළිබඳව දැන් දැනගත්තා. ඒ දැනීමට හරි කැමතියි. දැන් ඒ දැනීමත් එක්ක හිත බැඳෙනවා. හිත ඒකත් එක්ක ඇලෙනවා. ඒක තව විමසමින් ඒකත් එක්කම ඉන්නවා. විමසමින් කියන්නේ මේ නුවණින් විමසමින් නෙමෙයි ඒක රස විඳිමින් තවදුරටත් ඒකත් එක්කම ඉන්නවා. ඒ තුල එතකොට රංජනයක්, සතුටු වීමක්, ඇලීමක්, ගැලීමක් සිද්ධ වෙනවා. ඊළඟට චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඒ ඒ වගේමයි එතකොට මේ සිද්ධ වෙච්ච ස්පර්ශයේත් දැන් එයා ඇලෙනවා. ඒකට ඉතින් එයා කැමති වෙනවා. ඒකට බැඳෙනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්ජති. දැන් එතකොට තවදුරටත් ඒ හටගත්ත සැප වේදනාවක් තියෙනවා නම් කොහොමද ඉතින් ඒකට ඇලෙනවා. මොකද සැපයක් පහළලා තියෙනවා. ඒක බොහොම සතුටු දනවන සුළුයි. සුව එළවන සුළුයි. දැන් එහෙමනම් අන්න ඒ සැප වේදනාවේ හිත ඇලෙනවා. එමත් නැත්නම් දුක් වේදනාවක් නම් පහළුනේ ඒකෙන් යම්සි පීඩාවක් තියෙනවා, පිළීමක් තියෙනවා, ඉක්මනට මේකත් එක ගැටෙනවා. ඒකෙන් පැනලා දුවන්න, ඒකෙන් ඉවත් වෙන්න වෑයම් කරනවා. ළඟට යම්සි උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් සමාජ ඉතින් ඒක හරි ඒකාකාරී. ඉතින් ඒ ගැන කිසිම වැටහීමක් නැහැ. ඉතින් ඒක නිසා ඒකෙන් එක්කෝ අවබෝධයෙන් නැතිකමට, උදාසීනත්වයට ඒකෙන් ඒකත් එක්ක තින් ඔහේ ඉන්නවා. දැන් මේ වගේ සිදුවීමක් තමයි එහෙනම් මේ එකාතකින් මේ අපේ ඇහැ පිළිබඳව මේ ඇහැ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නැතිකමට නිතතින් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ ආදීනවය බුදුරජාණන් වහන්සේ දැන් ඊළඟට දේශනා කරනවා. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූල්හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. දැන් ටිකක් ගැඹුරකට යනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට ඒ සිද්ධ වෙන ඇහි රූපවල ඊළඟට ඒ දැනීමේ ඊළඟට ඒ ස්පර්ශයේ ඒ වේදනාවේ ඇලිලා ගැලිලා බැඳිලා ඒකට යොමු වෙලා ඒකත් එක්ක කටයුතු කරමින් ඉන්න බව නිසාම දැන් ඔන්න ඒ තස්ස සාරත් තස්ස ඒකට ඇලිච්ච එතනත්තාගේ සංයුත්තස්ස ඒකත් එක්ක බැඳිච්ච තැනත්තාගේ සම්මූල්හස්ස ඒකත් එක්ක මුලා වෙච්ච තැනත්තාගේ අස්සාදානුපස්සිනෝ විහෙරතෝ මේකෙන් යම්සේ ආස්වාදයක් ලැබමින් ආස්වාදයක් සොයමින් ආස්වාදයක් බලාපොරොත්තු ඒ ඉන්න කටයුතු කරන වාසය කරන ඒ තැනත්තාගේ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti ඉදිරියේදීත් තව තව පංච උපාදානස්කන්ධයන් වර්ධනය වෙන්න, එක එක්කාසු වෙන්න, ඒකරාශී වෙන්න, වැඩෙන්න පටන් තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්තා විනන්දිනී සා චස්ස පවඩ්ඩති. දැන් එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට වේගවත්ව මේ ක්‍රියාවලිය එතකොට ඇහි සිද්ධ වෙනකොට ඒ පෙනෙන පෙනෙන දෙයත් එක්ක දැන් හිතින් තණ්හාවෙන් ඇලෙනවා. තත්ත තත්තා විනන්දිනී කියලා කියනවා එතන එතන සතුටු වෙනවා. අභිනන්දනයක් සිද්ධ වෙනවා. හිත ඇතුලේ ඒකත් එක්ක නිකම් පුදුම ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. හිත ඒකත් එක්කම සතුටු වෙනවා. ප්‍රීතිමත් සහගත තත්ත්වයක් හිතේ ඇති වෙනවා. හැබැයි මේ අරකට එක්ක ඇලිලා ඒක තුල මුලා වෙලා ඒක ගැන තියෙන අනවබෝධය නිසා හරි වැටහීමක් ඒක ගැන නැහැ. හරිම ලස්සනයි. ඉතින් ඒක බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔන්න ඒකේ අර තණ්හාවේ ක්‍රියාත්මක භාවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් තණ්හාව පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර චත්‍රාබිනන්දිනි කියලා කාරණා තුනක් පෙන්වන තණ්හා පැත්තෙන් ඒ කියන්නේ ඊළඟ ඊළඟ තැනට දැන් හිත අලවනවා. දැන් එක ජවනිකාවක් දැක්කා. ඒකේ තියෙන ආස්වාදය නිසා වුණ තව එකක් ඉල්ලනවා. ඒතර ඒ භව නෙත්‍තියක් කියලා තණ්හාවට කියනවා. يعني ඊළඟ මොහොතට ඊළඟ සංසිද්ධියට එක්තරාන්දමක නැඹුරුවක්. ඒක ඉල්ලාගෙන සිටීමක්. ඒක බලාපොරොත්තුෙන් සිටීමක්. එය ආයාචනා කිරීමක්. එය විතර දැස් අයා බලාගෙන සිටීමක් ඔන්න හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒතකොට නිකන් අර කැරක්ටලයක් පස්සේ දුවන බූරුවෙක් වගේ. ඔන්න අතින් අපේ හිතත් ඊළඟ මොහොතේ සතුට ලැබෙවි. ඊළඟ මොහොතේ සතුට ලැබෙවි. තව ටිකක් සතුට වෙන්න පුළුවන්. තව ටිකක් ආසාදයක් ලබන්න පුළුවන් කියලා දැන් ඊළඟට ඊළඟට එන විදිහට ඔන්න පොණෝ භවික తত্ত্বය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ නන්දි රාග සහගත. එතකොට එතන එතන සතුට වෙනවා රාග නිශ්රිතව. මේ දැකපු දේ මුල් කරගෙන රාගයක් ඇති වෙලා සතුටක් පහළ වෙලා ආසාවක් ඇති වෙලා ඒකේ සතුටකුත් තියෙනවා හැබැයි රාග නිශ්රිතයි. ඇලීම් සහිතයි. ඇලිලා බැඳිලා තමයි සතුට වෙන්නේ. ඒකෙන් බැහැගෙන තමයි සතුට වෙන්නේ. උපාදාන කරගෙන තමයි සතුට වෙන්නේ. තත්ත්ව දත්‍රාබිනන්දිත. එතකොට මේ ක්‍රියාවලිය නැවත නැවතත් එතන එතන සතුට වෙමින් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ ඒ තණ්හාව ඉතින් මේ කටයුත්ත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න තව තව වැඩෙනවා. අපේ හිතේ මේ වෙනකොටත් යම් පමණක තණ්හාවක් තියෙනවා. ඒකේ තත්වගත වීම හරහා අපේ හිත මේ ක්‍රියාවලිය තුළ නිතතින් යෙදෙනවා. ඒක යෙදෙන්න යෙදෙන්න තව තවත් තණ්හාව පෝෂණය වෙනවා. තණ්හාවටම ආවඩන ගතියක් මේ තුළ සිද්ධ වෙනවා. තස්ස කායපාපී දරතා පවඩ්ඩාති. දැස බුදුරයන් වහන්සේ කියන මේ හරහා යම්සේ කායික දරතයක් කායික වෙහෙසක්, කායික පීඩාවක් දැන් ඔන්න වර්ධනය වෙනවා. චේතසිකාපි දරතා පවඩ්ඩන්ති. ඒ වගේම හිතෙත් හිතෙත් යම් යම් වෙහෙස කරගතියක් ඒක තුල নিমগ্ন වීම නිසා, ඒක කල්පනා කිරීම නිසා, ඒක ප්‍රපංච කිරීම නිසා ඔන්න දැන් හිත ඇතුළෙත් යම්කිසි වෙහෙසක් හටගන්නවා. කායිකාපි සන්තාපා පවඩ්ඩති. පවඩ්ඩන්ති. ඒතර කය ඇතුළෙත් නිකං දවන ගතියක් පහළ වෙනවා. දැන් දැවෙනවා. කලින් නම් බොහොම සැහැල්ලු සෞම්‍ය ස්වභාවකින් කය තිබුණා. හැබැයි දැන් කයත් දැවෙනවා. චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. හිත ඇතුළත් දැන් දැවෙන්න ගන්නවා. කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. ඒතර කායික වශයෙන් පරිලාහය. කායික වශයෙන් බොහොම නිකං අපිටම පරිදාහයක් දැවීමක් වෙහෙසක් එතනොත් පටන් ගන්නවා ඊළඟට චේතසිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. එතකොට මේ චේතසික වශයෙන් හිත ඇතුළෙත් පරිලාහයක් දැවීමක් හට ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය ඒ කියන්නේ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර විදිහට රූපයක් දැක්කා ඒකේ ඇලුනා ඒකෙන් දැන් රස විඳිනවා. ඒත් එක්කම දැන් අපි තුමු බොහොම රාග මිශ්‍රිත අරමුණක් නම් ඔන්න කය ටික ටික රාගෙන් දැවෙන්න පටන් ගන්නවා. හිතත් ඉතින් රාගෙන් දැවෙනවා, කයත් රාගෙන් දැවෙනවා. හිත තුල දැන් ඇතුලේ පීඩාවක් තියෙනවා. හිත තුල කය තුල ඇතුලේ පීඩාවක් තියෙනවා. අර තිබුණ සංසිඳීම, තිබුණ කායික මානසික සැහැල්ලුව, ඒ තිබුණ සුවතාවයක් දැන් නැහැ. ඒ වෙනුවට බොහොම නිකන් උත්තේජනය වෙච්ච ගතියක්. කයත් සිතත් බොහොම උත්සන්න වෙච්ච ගතියක්. තිබුණ සහනය නැහැ. දැන් ඒ වෙනුවට නිකන් අරක ඉල්ලනවා, ඒක ප්‍රාර්ථනා කරනවා, ඒ පැත්තට යනවා, දඟලනවා ඔන්න වගේ තතියක් තත්වයක් දැන් හිත කය ඇතුලේ හටගන්න. අර තිබුණ මධ්‍යස්ත භාවය දැන් හිතටවත් කයටවත් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ඉතින් කායික දරතාව, චේතසික අපි දරතාව, සන්තාපා, පරිලාහා ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැවීමක්, තැවීමක්, පරිලාහයක්, දුකක් තමයි මේ හරහා හටගන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ගැන කියන්නේ අපිට නිවැරදි අවබෝධයක් නැති අවස්ථාවකදී සතියෙන් සංවරයෙන් ඉන්නේ නැති අවස්ථාවකදී මේ මේ සිදුවීම් වලට තමයි අපි නිතරම ප්‍රාර්ථ වෙන්නේ. එතකොට මේක මේ ඇහැට විතරක් නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන සම්බන්ධයෙන් සෝතම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. දැන් ඒතකොට මේ මුළු ක්‍රියාවලියම දැන් අපිට හිතා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කන කනට අරමුණු වෙන සද්ද ඒ කනත් සද්දත් නිසා පහළ වෙන සෝත විඥාණය, ඒ කියන්නේ ඒ පිළිබඳ දැනුවත් වීම, ඒ තුන නැවත නැවත සිදුවීම සිදුවීම හරහා ඒ නිසා හටගන්නා සෝත සම්පස්සය, කන ආශ්‍රිතව සිද්ධ වෙන ස්පර්ශය. ඒව හරහා දැන් ওই ළඟට ඔන්න වේදනාවක් පහළ වෙනවා. අපි හිතමු දැන් ගීතයක් ඇහෙනවා. එතකොට ඒ ශබ්දය මූලික කරගෙන දැන් කන ආශ්‍රිතව ඒ සෝත සෝත විඥානයක් පහළ වෙනවා. ඒ සද්දේ පිළිබඳ දැන් දැනුවත් වීමක් වුණා. හැබැයි දැන් ඒක එතනින් නතර වෙන්නේ දැන් ඒ ස්පර්ශය ඊළඟට වේදනාව. ඒ වේදනාව අපි හිතමු දැන් බොහොම සුව වේදනාවක්. අතීතේ අපි කැමති වෙච්ච අපි ගයපු මාකර් සින්දුවක් තමයි මේ ඇහෙන්නේ. දැන් ඔන්න ඒක ඒකට යම්කිසි සැප වේදනාවක් හටගත්තා. දැන් ඔන්න වේදනාවෙන් ඔන්න අපේ හිත අවදි වුණා. සැප වේදනාව ගැන ඔන්න කුල්මත් වීමක්, උත්තේජනයක් හිතේ පහළ වුණා. දැන් ඒ වේදනාවට අපි ඔන්න දැන් ඇලෙනවා. ඒ ගැන හොයනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන සංඥා පහල කරගන්නවා, නිමිති තව තව අරගන්නවා. ඒ ගැන කල්පනා කරන්න කල්පනා කරන්න හිත ඒ ඔස්සේ ප්‍රපංච කරමින් වටවලල්ලේ යමින් ඉන්න තත්වයකට අපි අර මදුපිණ්ඩික සූත්‍රයේදී මතක් කරගත්ත තත්වය දැන් ඔන්න කනට ඇහිච්ච සද්දය හරහා ගීතය හරහා ඔන්න උද්ගත වෙනවා. ඒත් ඇත්තටම මේ මුඩු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. අවබෝධයක් නැහැ කියන්නේ එක එක කොටස ඉෂ්ට කරන ඒ ඒ කුඩා කුඩා කාර්ය සම්බන්ධයෙන් අපිට කිසි අවබෝධයක් නැහැ. නිසා කන සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. ඇසීම් ක්‍රියාව සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. ඒ එන සද්දයක් බොහොම ෂණ මාත්‍රයි. ඒක ඇහිලා නැතිලා යනවා. අපි හැබැයි ඒ විදිහට බලන්නේ ඒකේ තියෙන යම් යම් නිමිති ගනිමින් අපි ඒකේ රැඳෙනවා, ඒකේ බැඳෙනවා, ඒකට ආස කරනවා මිසක් මේක සිද්ධ වෙන වෙනස්කම් පිළිබඳව අපිට කිසි වැටහීමක් නැහැ. ඊළඟට මේ දැනුවත් වීමත් ඒ සද්දයත් කනත් නිසා පහළ වෙන ඒ සෝත විඥාණය. ඒ දැනුවත් වීම සම්බන්ධෙනුත් අපිට එතන එතන හොඳට දැනුවත් වීමක් නැහැ. නිකන් ඒ දැනුවත් වීම රාශිය එකක් කරගෙන, ඒ සම්තතියම ගණයක් කරගෙන, මේක සින්දුවක් කරගෙන, මේක අහවල් ගායකයාගේ ගායිකාවගේ සින්දුව කියලා හිතාගෙන තමයි දැන් ඉතින් අපි රස විඳින්නේ. මේක දාගත් අපි තව කාරණා ගොඩක්. සම්මුති ගොඩක් ලං කරගත්තා. සම්මුති ගොඩක් ලං කරගෙන ඒකට බැඳිලා තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ ඒ එක එක කොටසකින් දන්වැලේ එක එක පුරුකකින් සිද්ධ වෙන ක්‍රියාව ගැන අපිට තේරුමක් නැහැ. කණෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, සද්දයෙන් සිදු වෙන ක්‍රියාව ගැන, ඊළඟට සෝත විඥාණයෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, ඊට මේ තුන් දෙනා නැවත නැවත සිදු වෙන ඒ ස්පර්ශයෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, ඊට ඒක මූලික කරගෙන පහළ වෙන සැප වේදනාව ගැන අපිට වැටහීමක් නැහැ. ඒක හැම එකක් ගැන මෙහෙනම් බැඳිලා හැම එකකටම ඇලිලා හැම එකකම නුලා වෙලා තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි හිතමු මේ මුළු ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඒකෙම හිත නිමග්න වෙලා අර කියපු බුදුරජාණන් වහන්සේ කියන තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූල්හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතු. දැන් ඉතින් අපි මේ ගීතේ රස විඳිනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරනවා. ඒක හිතේ ආස්වාදය තව තව වැඩි කරනවා. ඒ වෙතට යනවා, ඒ වෙතට කන යොමු කරනවා. ඒකම බැඳිලා, ඒකම ඇලිලා තමයි අපි වාසය කරන්නේ. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. එතකොට මේ නැවත නැවත පංච උපාදානස්කන්ධයන් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට දැන් පටන් ගත්තේ එකාතකින් මේ සද්දය හරහා. හැබැයි පංච උපාදානස්කන්ධයම වැඩෙන තත්වෙට මේක දැන් වර්ධනය වෙලා. ඒ කියන්නේ එකාතකින් රූපස්කන්ධයෙන් තමයි ආරම්භ වුනේ. සද්දයක් කනක් ඉතින් මේ ඔක්කොම ටික රූපස්කන්ධයට අදාළයි. ඊට පස්සේ ඒක තව තව එහාට යනකොට මොන වේදනාවක් වේදනාස්කන්ධයට අදාළ දේවල් ඔන්න දැන් වැඩෙනවා. ඊට පස්සේ තව එහාට යනකොට ඒවා හා සම්බන්ධ සංඥා හිතට එනවා. ඒකට ඔන්න චේතනා පහළ වෙනවා. හැඟීම් පහළ වෙනවා. රාගයක් පහළ වෙනවා. ආසාවක් පහළ වෙනවා. දැන් ඔන්න සංස්කාර ස්කන්ධයත් වැඩෙනවා. ඊළඟට අපි මේ දැනුවත් වීම සෝත විඥාන පහළ වීමත් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක එහා ගිහිලා එන මනෝවිඥානත් පහළ වෙනවා. ඊට පස්සේ අපි මේ දිශාවට යනවා නම් තව ටිකක් හොඳට ඒ සද්ද අහගන්න කියලා, ඒ සින්දු අහගන්න කියලා ඔන්න කාය විඥානත් පහළ වෙනවා. ඉතින් මේ විදිහට මේ විඥානස්කන්ධය වේවා සංස්කාරස්කන්ධ වේවා සංඥාස්කන්ධ වේවා වේදනාස්කන්ධ වේවා රූපස්කන්ධ වේවා මේ විවිධාකාර ස්කන්ධයන් දැන් සෑහෙන්න සහභාගී වෙමින් මේ කටයුත්තට සම්පූර්ණයෙන්ම ඒ ඒ ස්කන්ධයේ අපි ඇලෙමින් වාසය කරනවා මුලින් පටන් ගත්තේ රූපස්කන්ධයට ඇලීමෙන් ඊට පස්සේ ඔන්න වේදනාවට ඇලුනා ඔන්න ඊට පස්සේ සංඥාවලට දැන් ඒකේ අපිටම ඒ හඬේ තියෙන විවිධ ස්වරයන්ට ඒක ගායන ගායිකාවගේ ගායකයාගේ තියෙන ස්වභාවයන්ට ඒගොල්ලන්ගේ නම් ගම් වලට ඒගොල්ලන්ගේ ගතිගුණ වලට ඒ ලාලිත්‍යයට ඒගොල්ලන්ට වෙච්ච දේවල් වලට ඒගොල්ලන්ගේ චරිතයට ඔන්න ඉතින් අපි විවිධ අන්දමින් හිතා ගන්නවා මතක් කර ගන්නවා දැන් ඉතින් අපි මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ දැන් මේ සද්ද ඇහුනේ එක කතකින් අපි මේ මේ ප්‍රകൃතියින්ද පියවි සිහියෙන් කියන්නත් බෑ ඉතින් කතකින් මේ පියවි සිහිය නැහැ ඉතින් මොකද මේ ඇහිච්ච සද්දට හිත ගිහිලා ඒකේ බැඳිලා එතන ඉතින් දැන් ඔන්න භව තත්ත්වයක් ඇති වුණා පියවි සිහිය නැති වුණා. ඉතින් එහෙම යන ගමනේ අන්තිමට ඉතින් විවිධ දිශාවන් ඔස්සේ හිත කල්පනා කර කර හිත හිත ප්‍රපංච කර කර තමයි කටයුතු කරන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තස්ස තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත සත්‍යාබිනන්දිනී සාචස්ස පවද්දති. එතනින් නතර වෙන්න ඒකට තව තව ඇලීමක්, ඒකට තව තව උපාදාන වීමක්, ආසා කිරීමක්, තණ්හා කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් අර ඊළඟ කොටසත් ඉන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගීතයක මුල් කොටස ඇහෙනකොට ඔන්න දැන් ඊළඟ එක ගැන පුංචි ආසාවක්, එල්බ සිටීමක්, බලාපොරොත්තු වීමක් බලාපොරොත්තු සහගතව මේ ඊළඟ කොටස ගැන ඉතින් බැඳීගෙන ඉන්නවා. ඊපස්සේ සමහරට ඒ සින්දුව ඉවර වුණොත් එතන තව සින්දුවක් දැන් ගෙදර ඇවිල්ලා තමන්ගේ රේඩියෝ එකේ තමන්ගේ යන්ත්‍රයක ඒ ගායකයාගේ ඒ ගායිකාවගේ තව සින්දුවක් ඔන්න අහන්න අපි ඊළඟට පෙළඹෙනවා. ඒතොර ඊළඟ ඊළඟ තත්ත්වයක් දක්වා අපි වැඩගෙන යනවා. ඒ තණ්හාවේ තියෙන පෝනෝභාවික తত্ত্বය ඊළඟ ඊළඟ සංසිද්ධියක සිද්ධ වෙන සතුට වීම ඊළඟ සංසිද්ධියකින් සතුට වෙන්න සිද්ධ වෙන බලාපොරොත්තුව අපේ හිත ඇතුලේ වැඩෙනවා. ඊළඟට එතන එතන සතුට වෙනවා. එතන එතන රාගනිෂ්ඨ සතුටක් ලබනවා. ඉතින් ඒ තණ්හාවත් තව තව වැඩෙනවා. තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති චේතසිකාපි දරතා පවඩ්ඩන්ති කායිකාපි සන්තාපා පවඩ්ඩන්ති චේතසිකාපි සන්තාපා පවඩ්ඩන්ති කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති චේතසිකාපි පරිලාහා පවඩ්ඩන්ති සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක කරන්න ගිහිල්ලා ඊළඟට දැන් ඔන්න කායික වශයෙන් යම්කිසි දැවීමක් දුකක් සන්තාපයක් දැවිල්ලක් හට අරගෙන දැන් ඒකෙන් එයා තව තව දුක් විඳිනවා. අපි හිතමු දැන් අපි අකමැති සද්දයක් ඇහුනේ. කවුරු හරි අපිට නොමනා විදිහට වචනයක් කිව්වා. අපේ හිත රිදුණා. ඉතින් ඒ හරහා පහළ වුණා දුක් වේදනාවක්. ඒ වේදනාව ගැන ඔන්න නැවත නැවත කල්පනා කරනවා. ඒ වචන ගැන කල්පනා කරනවා. කියපු කෙනා ගැන කල්පනා කරනවා. තමන් ගැන කල්පනා කරනවා. සත්වයක් පුජ්‍යලයක් හදාගෙන ඉතින් අපි හතර අතට කල්පනා කරනවා. ඉතින් කායිකාපේ දුක්ඛා පවඩ්ඩති. දැන් ඉතින් ඇඬෙනවා. ඉතින් හිත රිදිච්ච එකක් නම් ඔන්න දැන් අඬනවා. වැළපෙනවා. මෙහෙමයි මෙහෙමයි කළේ මම දැන් මෙහෙමයි මට කියන්නේ කියලා ඔන්න ඉතින් අපි අඬනවා. ඊට පස්සේ අපි හිතමු දැන් හිතත් හොඳටම රිදෙනවා. නැවත නැවත මේ වචනේ සිහි වෙනවා. සිහි වෙන වාරයක් පාසා පාසා හිත රිදෙනවා. ඊට පස්සේ දැන් කායික මානසික වෙහෙසක් කායික මානසික දැවිල්ලක් කායික මානසික දැවීමක් තමයි දැන් හටගන්නේ. ඊට පස්සේ දැන් මේ හරහා අර රූපස්කන්ධත් වැඩෙනවා වේදනාස්කන්ධත් වැඩෙනවා. තව ඉතින් කල්පනා කරන්න කල්පනා කරන්න සංඥාත් ඔළුවේ වැඩි වෙලා සංඥාස්කන්ධත් වැඩෙනවා. ඊළඟට ඉතින් අපිටම යාගෙන් පලි ගන්න හිතෙනවා දෙකක් කියන්න හිතෙනවා ඒ ද්වේෂය, ඊර්ෂ්‍යාව, මෝහය, ඉතින් මේ ඔක්කොම අනිකුත් ඒ සංස්කාරات ඔක්කොම වැඩෙනවා. ඒතොර එකාතකින් පුදුමාකාර පටලැවිල්ලක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපිට මේ සිහිය නැහැ. අපිට මේ සිද්ධ වෙන දේ පිළිබඳව වැටහීමක් නැහැ. සම්මුතිය තුලම අපි මුලා වෙලා සත්පුජ්‍යල සංඥාවෙන් අරගෙන ඉතින් මේ ඔක්කොම එකට දාලා පටලෝගෙන අපි තව තව දැවෙනවා. තව තව දුක් විඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක ගහනම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. මේ නාසය හා සම්බන්ධයෙන්ුත් මේ නොදැනුවත් භාවය දේශනා කරනවා. අපිට නාසයෙන් ගලක් සුවඳක් ආග්‍රහණය කරන්න පුළුවන්, ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඇත්ත ඇත්තෙන් දැක ගන්නවා වෙනවනේ නිකම්ම අර මතු පිට ලක්ෂණ ටික තමයි අපි දකින්නේ. අපිට දැනෙන්නේ. අපිට ගඳ සුවඳ වශයෙන් දැනෙන්නේ. ඉතින් ඒක බොහොම සුන්දරයි නම් ඉතින් ඔන්න ඒ ඔස්සේ යනවා ඒකට ඇලෙනවා ඒකට ආස කරනවා ඒ ගඳට ඒ සුවඳට ඉතින් අපි ආස කරනවා ඊට පස්සේ අපි ඒක ගැන හිතනවා කල්පනා කරනවා ඒ ඔස්සේ දැන් ප්‍රපංචයක් දක්වා වටවලල්ලේ යාමක් දක්වා හිතුවිලි වල විහිද යාමක් දක්වා යන්න ඉඩ කඩ තියෙනවා ඉතින් ඒ හරහාත් පටන් ගත්තේ නම් මේ ගඳක් සුවඳක් මුල් කරගෙන හැබැයි එතනින් නතර නොවි ඈතට ඈතට යනවා එතකොට ඒ ගඳක් සුවඳක් කියන එක ගත්තොත් ඉංග කතකින් රූපස්කන්ධයටයි ඇйти. ඒ කෙරෙහි ඔන්න ඇල්මක් ඇති වෙනවා. ඒ ගඳ සුවඳම ආය ආය ඉල්ලනවා. ඒකම තව ප්‍රාර්ථනා කරනවා. ඒ හරහා රූපස්කන්ධය වැඩෙනවා. ඊට ඒ ලබන ආස්වාදය, ඒ ලබන සතුට, ඒ ලබන සැප වේදනාව වේදනාස්කන්ධයට අයිති. ඒකත් ඉතින් වැඩෙනවා. ඒකට ඇලෙලා, ඒකම ඉල්ලලා, ඒකම නැවත නැවත ඇති කරගන්න උත්සාහත් වීම හරහා ඔන්න ඒ වේදනාස්කන්ධයත් වැඩෙනවා. ඒකට උපාදාන වෙනවා. ඒක මුල් කරගත්ත සංඥාවක්. ඉතින් අපිට මේ ගඳ සුවඳාවේ අහවල් තැනත්තගෙන්. එයා මෙහෙම තමයි. මෙන්න මෙයා මෙහෙම හැඟීම් එයාගේ තියෙන. මෙන්න මෙහෙම ස්වභාවයක් එයාගේ තියෙන. එයා ගැන කල්පනා කරනවා. ඒ ඒ සංඥාවන් දැන් තව තව තව වැඩි වෙනවා. නිමිති හිතේ පහළ වෙනවා. සංඥා ස්කන්ධයත් වැඩෙනවා. ඉතින් දැන් ඒ පහළ වෙන රාගය, ඒ පහළ වෙන ඇල්ම, ඒ එයා කෙරෙහි පහළ වෙන චේතනා ඊට එයා පුජ්‍යලේක් කියලා ගැනීම හරහා ඒ පහළ වෙන මෝහය මේ ඔක්කොම ඊට සංස්කාර ස්කන්ධයක් වශයෙන් තව තව වර්ධනය වෙනවා. ඊපස්සේ ඒකම ඒ සුවඳම ඒ ගඳම විඳිමින් තව තව එහාට යද්දී ඉතින් ඒ අතෙමු ගහන විඥාන විතරක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් අපිටම අපි වෙතට යනවා කාය විඥාන, එයා ගැන හිතනවා මනෝ විඥාන, ඒවත් පහළ. ඒතකොට මේ මුළු සංකීර්ණ ක්‍රියාදාමයම පණ ගැන්වෙනවා. දැන් පටන් ගත්තේ බොහොම පුංචි උත්තේජනයකින්. හැබැයි ඒකෙන් පටන් අරගෙන අපිට සිහිය නැති නිසා මේ ඔක්කොම ඉතින් අපි යට කරගෙන ඔඩු දුවගෙන අපි ඒවට තව තව ඇලෙමින් බැඳෙමින් එහාට එහාට වාසය කරනවා. ඒ හරහා යන ඉතින් අපේ අර හිත ඇතුලේ තිබිච්ච අපි තුමු තත්වගත වීම, ruci arjikam. ඒ ඔක්කොම ඉතින් තව තව පෝෂණය වෙනවා. ඒ රටාම තව තව කිඳා බහිනවා. හිත ඇතුලේ තව තව වර්ධනය වෙනවා. ජීවහං භික්ඛවේ අජානං අපස්සං යතා බොහතං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිව ගැනත් අපිට හරි වැටහීමක් නැහැ. ඒ සිදු වෙන රස දැනය ගැනීමේ ක්‍රියාව ගැන අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ හිතන් ඉන්නේ ආ මේ ඊටාම් ප්‍රනීත අපිටම චොකලට් එකක් තමයි මේ අනුභව කරන්නේ. නැත්තම් මේ අපිටම දොඩම් ඉදිරියක් තමයි බොන්නේ. අරයා තමයි දොඩම් විදුර දුන්නේ. ඒක ඉතින් අපි එක එක දේවල් හදාගෙන ඒ සම්මුතිය තුල ඒක රස විඳින්මින් ඒක ආස්වාදනය කරමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට අපි හිතමු මේ රසට අපේ හිතේ තියෙන ඇල්ම තව තව වැඩෙනවා. ඒක නිකන් කිඳා බහිනවා, අටුවම් බහිනවා. ඒ පැත්තම තමයි තව තව ආසා කරමින්, තව තව ඉල්ලමින් තමයි වාසය කරන්නේ. ඉතින් එතකොට මේ තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලහස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ අර බුදුරජාන් වහන්සේ කියපු ඒ ඇලීලා ඒකටම බැඳිලා ඒකෙන්ම සතුටු වෙමින් ඒ තුල මුලා වෙමින් ඒ ඉන්න තැනත්තාගේ පංච උපාදානස්කන්ධා උපජයන් ගච්ඡanti පංච උපාදානස්කන්ධයන් නැවත නැවත වර්ධනය වෙමින් තව ඒක රාශී වෙමින් වැඩෙමින් යමයි යන්නේ තමයි යන්නේ ඒ කියන්නේ උපාදාන වීම තව තව පෝෂණය කරනවා. උපාදාන වෙච්ච తත්වය තව තව පෝෂණය කරනවා. උපාදාන වෙච්ච தත්වය තුළ අපි ලෝකයක් හදාගෙන අලුත් තත්වයක් හදාගෙන ඒ තුළ මුසපත් වෙලා මුලාවටපත් වෙලා ජීවත් වෙනවා. අපිට මේ මොහොත අහිමි. මේ මොහොතේ නෙමෙයි දැන් ඉන්නේ. වෙන ලෝකයක තමයි දැන් ඉන්නේ. අර හදලා දීපු ලෝකයේ තුල උපාදානය හරහා ගොඩනගාගත්තු ලෝකයේ තුල තමයි දැන් වාසය කරන්නේ. කායම් භික්කවේ අජානං අපස්සංගතා භූතං. ඒතර කයනොත් යම් යම් ස්පර්ශ ලැබෙනවා. ඒ ලබන ස්පර්ශයන් හරහා ඉතින් අපිටම ඒ කාය විඥාන පහළ වෙනවා. ඒ පිළිබඳ දැනුවත් වෙනවා. ඉතින් මේක නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්නේ කායික ස්පර්ශයක්. ඒ හරහා අපිටම ඔන්න සැප වේදනාවක්. නැත්නම් දුක් වේදනාවක්. එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක්. ඒවා ගැන අපිට තේරෙන්නේ නැහැ. ඒවා හටගන්න හැටි, වෙනස් වෙන හැටි, අවසන් නැටි. ඒ ගැන කිසි අවබෝධයක් අපිට නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේක අත් දක්වන්නේ මම එයත් එක්ක තමයි ඉන්නේ. එයාගේ අත අල්ලන් තමයි ඉන්නේ. එයාව තමයි මම සිප වැළඳ ගන්න කියන මේ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. කායික ස්පර්ශයක්. ඒතර ඒ හරහාත් ඔන්න හිතේ හටගන්න ඒ ආසාව, තණ්හාව තව තව වැඩෙනවා. ඒ තණ්හා චස්ස පෝනෝ භවික. ඉතින් එයත් එක්ක ඉන්න දැන් තවත් ආසයි. ඊළඟ මොහොතෙත් එයත් එක්ක ඉන්න ඕනේ. ඊළඟ දවසෙත් ඉන්න ඕනේ. ඊළඟ මාසෙත් ඉන්න ඕනේ. සදාකාලිකව ඉන්න ඕනේ. කියලා තමයි ඉතින් ඊට පස්සේ ඔන්න හිත බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. නන්දි රාග සහගතා. ඉතින් ඒ ඇති වෙන සතුට රාග නිශ්චිතයි. ඇලීම් සහගතයි. తත්‍ර తත්‍රාබි නන්දිනි. එතන එතන ඇලෙනවා. ඊට මේ හරහා බුදුහාමුදුරු කියන කායිකාපි දරතා පවණ්ඩන් දැන් තොට සමහර විට මේ වෙලාවේ සතුටක් වගේ තියෙනවා තමයි. දැන් ඊට පස්සේ ඉතින් එයා නැතුව ඉන්න බෑ. එයා ඕනෙමයි. එයා මතක් වෙනකොටත් දැන් අපි තමු එයා ගියා වෙන කෙනෙක් එක්ක. ඊට පස්සේ ඉතින් මතක් වෙනකොටත් දුක් වෙනවා. ඊට පස්සේ ඉතින් අඬනවා. ඊටවසෙපින් ෂෝක කරනවා, වැළපෙනවා. එයාගෙනම කල්පනා කරලා ඉතින් මානසිකවත් ලෙඩ වෙනවා. ඉතින් මේ කායිකාපි දරතා, චේතසිකාපි දරතා, කායිකාපි සන්තාපා, චේතසිකාපි සන්තාපා. කියන්නේ කායික දැවීම, මානසික දැවීම, මානසිකව වැටීම්. ඉතින් මේ ඔක්කොම ටික දැන් එයාට උරුම වෙනවා. ඉතින් මේ වගේ දුකක් තමයි අන්තිමට උරුම වෙන්නේ. ඊට පස්සේ මනං වික්ඛවේ අජානං අපස්සං යතහ භූතං. එතකොට මනස ගැනත් අපි දන්නේ නැහැ. මනසට අරමුණු ගැන අපිට තේරෙන්නේ නැහැ. මේවා හුදෙක් සිතුවිලි, මේවා හුදෙක් සංඥා, මේවා හුදෙක් නාම රූප. ඒ බඳු අවබෝධයකින් නෙමෙයි අපි බලන්නේ. මේ එන දේවල් අපි සත්‍ය කරගෙන තමයි අපි බලන්නේ. හිත තුල නිරූපණය වෙන සියලු දේ සත්‍ය කරගෙන තමයි අපි බලන්නේ. මනස පිළිබඳ ඒ ක්‍රියාවලිය පිළිබඳ අපිට වැටහීමක් නැහැ. ඒ නිසාම ඒ මනසට එන අරමුණු ගැනත් අපිට වැටහීමක් නැහැ. ඒව ඇත්ත කරගෙන ඒවට වටිනකම් දීගෙන ඒවා කෙනෙක් පුජ්‍යලයක් කියාගෙන දෙයක් කරගෙන දේවල් කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මනෝ විඥානං අජානං අපස්සංගතා භූතං. ඉතින් මේ අරමුණක් ආපු ගමන් ඔන්න දැන් හිත අවදි වෙනවා. හිතේ දැන් ඔන්න දැනුවත් වීමක් පහළ වෙනවා. ඒ ගැන හැබැයි අපි දන්නේ නැහැ මේ අහවලා කියලා නිවැරදි අවබෝධයක් නැහැ. අහවල් අහවල් දේ පිළිබඳව ඒ සිදු වෙන ක්‍රියාව පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. පටිසමුප්පන්නව සිද්ධ වෙන ක්‍රියාව ගැන අපිට තේරෙන්නේ නැහැ. මනෝ සම්පස්සං අජානං අපස්සං යථාභූතං. ඒතකොට මේ තුන නැවත නැවත සිද්ධ වෙද්දී ඒ සිද්ධ වෙන ස්පර්ශය ගැනත් හිතට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. එතකොට දැන් අපිටම පහළ වුණා දුකක්. නැත්තම් සැපක්. නැත්තම් උපේක්ෂාවක්. ඒ ගැනත් හරියට අපිට අවබෝධයක් නැහැ. ඒක ඇතිලා නැතිලා යන හැටි ඒක මෙන්න මේ හේතුන් නිසා පහළ වුණා කියන එක ඒවා අපිට තේරෙන්නේ නැහැ. අපි මනසේ මේ ආපු අරමුණ අල්ල ගන්නවා. ඒක උපාදාන කර ගන්නවා. ඒකට හැඩතල දෙනවා. ඒකට පුජ්‍යලේ ඈඳ ගන්නවා, ආරෝපණය කර ගන්නවා. දැන් ඉතින් මනසට වැඩ තියක් තියෙනවා. රූප උපාදාන වෙනවා, වේදනාද, සංඥාද, සංස්කාරද, විඥානද. ආයිත් අර ස්කන්ධ පහ සක්‍රිය වෙනවා. පටන් ගත්තේ නම් මේ මනසට ආපු අරමුණක්. සංඥාවක්. ඒකට තමයි අහු උනේ. අපි හිතමු මේක සංඥාස්කන්ධයකින් පටන් ගත්තා. නැත්නම් විඥානස්කන්ධයකින් පටන් ගත්තේ. හැබැයි ඒ එයා කැඳ ගන්නවා අනිකුත් කට්ටිය. දැන් ඉතින් අපි මේ දිශාවට යනවා. ඉතින් ලියුමක් ලියනවා. දුරකථන ඇමතුමක් දෙනවා. ඉතින් මොනවා මොන හරි ඒ කායික ක්‍රියාවන් පවා සිද්ධ වෙමින් දැන් ඉතින් රූපස්කන්ධයත් වැඩෙනවා. වේදනාස්කන්ධත් වැඩෙනවා සංඥාස්කන්ධත් වැඩෙනවා සංස්කාරස්කන්ධත් වැඩෙනවා විඥානස්කන්ධත් වැඩෙනවා. ඒතර මේ ස්කන්ධ පහ එකක් හරේ ඉස්සරහට ඇවිල්ලා එකක හරේ උපාදාන වෙනකොට තින් එයා බොහොම යහුසුලුව අනිත් ස්කන්ධයන් ටිකත් එයාට ඇඳ ගන්නවා. ස්කන්ධ පහම බොහොම ජයට වැඩෙනවා. දැන් මේ විදිහට කියන බුදුරජාණන් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අර මනස සම්බන්ධේනොත් එතකොට මනසේත් ඒ සිද්ධ වෙන ඇලීම, ඒ සිද්ධ වෙන බැඳීම, ඒ සිද්ධ වෙන එක අතකින් මුලා වීම නිසා මනස විතරක් නෙමෙයි දැවෙන්නේ. කායි කාපි දරතා පවඩන්නේ. කායික වශයෙන්ුත් ඒ දරතයක්, වෙහෙසක්, පීඩාවක් හට ගන්නවා. ඒව තව වර්ධනය වෙනවා. මානසික වශයෙන්ුත් ඒව වර්ධනය වෙනවා. ඊළඟට දැවිල්ලක් වර්ධනය වෙනවා. දැවීමක් වර්ධනය වෙනවා. දුකක් වර්ධනය වෙනවා. අන්තිමට දුකක් උරුම වෙනවා. මේ කොටස තවත් විදිහකට අර මාළුන්ගේ බුද්ධ සූත්‍රයේදීත් දේශනා වෙනවා. දැන් අර ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ඒ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ තමන් වහන්සේට කමටහන ඉල්ලන්න යනවා. ඉතින් පොඩ්ඩක් මේ දෝෂාරෝපණය කළා. ඊට සමයි ඉතින් මේ කමටහනක් දෙන්නේ. ඉතින් ඒ කමටහන දුන්නට පස්සේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට හොඳට හැබැයි තේරෙනවා. ඒ කියපු අවවාදය හොඳට යාට තේරුණාට පස්සේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් හරි ලස්සන ගාථා කීපයකින් ඒ අවබෝධය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසි කරෝතෝ සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝ සාය තිට්ඨති තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භව අභිජ්ජාච විහෙසාච චිත්තං මස්සූපහඤ්ඤති එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති එතකොට මේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙම මේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අවවාද ලැබලා ඒ ගැන තේරිලා උන්වහන්සේත් හරි ලස්සනට කාව්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. රූපං දිස්වා සති මුට්ඨා. මේ රූපයක් දැක්කා හැබැයි සිහිය නැහැ. පිය නිමිත්තන් මානසිකරෝතු. ඒ නිසා මොකද කරන්නේ? රූපයේ තියෙන ලස්සන දේවල් නිමිති අංගපසංග, හැඩතල, වර්ණ ඉතින් මේවා තමයි හොයන්නේ. නිවැරදි අවබෝධයක් නැහැ, නිවැරදි එළඹ සිට සිහියක් නැහැ, විනිවිද යන ප්‍රඥාවක් නැහැ. ඉතින් දැකපු අපිටම ඒ රූපයේ තව තව හැඩතල බලමින්, තව තව අනුව්‍යංජන බලමින් දැන් ඉතින් ඒකට ඇලෙනවා, ඒක බලන්න ගිහිල්ලා ඔන්න දැන් ඒක පැටලෙනවා. සාරත්ත චිත්තෝ වේදේති. දැන් ඉතින් මේ බැඳුන සිතකින් වෙලුණ සිතකින් සරාගී සිතකින් තමයි දැන් ඒක විඳින්නේ. පංච අජ්ජෝසාය තිට්ඨති. ඒකට බැහැගෙන තමයි දැන් ඉතින් ඉන්නේ. රූපේ බැහැගත්තා. අපි තුමු විඥාණය කලින් තිබුණේ අපි උත්කෘෂ්ඨ මට්ටමෙම කියමු දැන් සෑහෙන විපස්සනාවක් කඩපු උපාදාන වලින් තොරව හිත පවත්වන්න පුළුවන් වුණු කෙනෙක් කියලා. ඉතියාට අපි තුමු తాවකාලිකව පුළුවන්කමකුත් තිබුණා. විඥාණය බඳවන්නේ නැතිව, රඳවන්නේ නැතිව, පිහිටවන්නේ නැතිව ටික වෙලාවක් හරි වාසය කරන්න. දැන් එතකොට සහනශීලී ගතියක් තිබුණේ. සැහැල්ලුවක් තිබුණේ. නිවීමක් තිබුණේ. හිත ඇතුලේ කිසි දැවිල්ලක් තිබුණේ සහනයක් තිබුණේ. හිතේ ඉඩකඩ බොහොම හොඳට තියෙනවා. කිසිම ආතතියක් නැහැ. හිතේ කිසිම සංඥා නිරූපණයක් නැහැ. නාම රූප වල විඥාණය බැඳිලා නැහැ. හරි සහනශීලී ගතියකින්, සැහැල්ලු ගතියකින් නොබැඳී වාසය කිරීමක් තමයි තිබුණේ. හැබැයි ඔන්න දැන් සතිය ගිලිහුණා. ගිලිහුණ ගමන් ඔන්න දැක්ක රූපයක් ඒ රූපයට හිත බැඳුණා. එන් බැඳුනට පස්සේ දැන් ඉතින් ප්‍රිය නිමිති ගන්නවා. දැන් ඉතින් ඒ ගැන හිතනවා, තව ලස්සන හොයනවා, ඒකෙම දැන් හිත රැඳෙනවා, ඒකෙම හිත පවත්වනවා. සාරත්ත චිත්තෝ වේදේති. දැන් බැඳිලා තමයි විඳින්නේ. පංච අජ්ජෝසාය තිට්ඨති දැන් ඔන්න හිත එතෙන්ට බැහැගත්තා විඥානය එතෙන්ට බැහැගත්තා නාම රූපේ පැටලුණා විඥානය පතිට්ඨිත වුණා පිහිටියා කලින් තෙවුනේ අපපතිට්ඨිතව පිහිටියේ නැතිව දැන් හැබැයි ඔන්න පිහිටියා ආයෙත් ගිහිල්ලා උපාදාන වුණා ආයෙත් ගිහිල්ලා බැහැගත්තා ආයෙත් ඒ රූපේ අස්සට විඥානය රිංගගත්තා තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඒතර විවිධාකාර අන්දමේ වේදනාවන් සැප දුක් උපේක්ෂාවන් විවිධාකාර සොම්නස් දොම්නස් උපේක්ෂාවන් දැන් විවිධාකාර ස්වરૂපයෙන් දැන් ඔන්න පහළ වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති. දැන් ඒතර දැඩි ලෝභයක් පහළ වෙන්න පුළුවන්, වෙහෙසක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට හිත ඒකෙම දැන් වෙහෙසට ලක් වෙන්න පුළුවන්. ඒකෙන්ම විඩාවකට පීඩාවට ලක් වෙන්න පුළුවන්. ඒවං ආචිනතෝ දුක්ඛං. එතකොට මේ මේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේත් පස්සේ මේ සියලුම ගාතාවන් අනුමත කරනවා. බුද්ධ දේශනාවන් බවට පත් වෙනවා. එවං ආචිනතෝ දුක්ඛං. දැන් උන් දුක දුක තව තව වැඩෙනවා. ආරා නිබ්බාණං උච්චති. නිවනින් ඈත් වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ ඒ නිවන කියන එක එහෙනම් අර කලින් එයා විඳින්මින් ඉඳලා තියෙන්නේ. සැහැල්ලුවෙන් හිටියේ. කිසි දැවිල්ලක් හිතේ තිබුණ නැහැ. හිත බොහොම සහනශීලී. කිසිම නීවරණයක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් උපාදාන රහිතව වාසය කළා. නමුත් ඔන්න දැන් උපාදාන වුණා. ආයිත් දැවෙනවා. ආයිත් හිත තුල රාගයක් පහළ වෙලා. ආයිත් ආසාවක් පහළලා. ආයිත් ඔන්න උපාදාන වෙලා. ආයිත් විඥානයේ පිහිටාගෙන. ආයිත් නාම රූපේ පැටලීගෙන. ආයෙන්න දැන් එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ දැන් නිවනින් ඈත් වුණා. ආරා නිබ්බාණං උච්චති. ඊට පස්සේ මේ කාරණාවම මාළුන්ක පුත් ස්වාමීන් වහන්සේ සද්ද ආශ්‍රයනුත් දේශනා කරනවා. සද්දං සුත්වා සතිමුට්ඨා. පිය නිමිත්තම් මනසිකරවතු. මේ සද්දයක් ඇහුණා. ඒකේ දැන් හැබැයි නිවර්ද සිහියක් නැහැ, එනම සිට සිහියක් නැහැ. ඊට පස්සේ හැබැයි ඒ සද්දේ විඳින්නේ බැදීගෙන, ඇලීගෙන, ගැලීගෙන තමයි විඳින්නේ. ඒකට අන්න ඒක අස්සර රිංග ගන්නවා. ඒක ඒක රස විඳින්න ගන්නවා. ඒ ගැන හිතන්න ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. ඒක තුල තමයි දැන් වාසය කරන්නේ. මේකේ බැඳුණා. විඥානයේ ගිහිලා පැටලුණා. තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භව. දැන් මේ විදිහට දැන් විවිධාකාර අන්දමේ වේදනාවන් පහළ වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති. දැන් ඉතින් ආයේ හිත රිදෙනවා, හිත බැඳෙනවා, හිත ඇලෙනවා, තී ලෝකෙට යනවා. එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. දැන් ඔන්න දුක වැඩෙනවා, නිවනින් ඈත් වෙනවා. ඉතින් මේ විදිහට උන්වහන්සේ අපි කියමු නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් කියනවා. ධම්මං ඤත්වා සතිමුත්තා පිය නිමිත්තම් මනසිකරෝතෝ. සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය සිටති. ඒ කියන්නේ දැන් මනසට යම්සේ අරමුණක් ආවා. හැබැයි ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. පියවි සිහියකින් නෙමෙයි ඒ වෙලාවේ හිටියේ. විනිවිද යන ප්‍රඥාවකින් නෙමෙයි කටයුතු කළේ. ඒ නිසාම ඔන්න ආපු අරමුණ ගැන ප්‍රිය නිමිති දැන් ඔන්න හිතට එනවා. ඒ අරමුණ හා බැඳුණු පරණ දේවල් ඔන්න මතක් වෙනවා. ඒකට අපි මුලා වෙනවා. ඒකෙන් යම් ආස්වාදයක් ලබනවා. ඒකට බැඳෙනවා. හිත ඒක අස්සර රිංග ගන්නවා. කෙනෙක් ඈඳ ගන්නවා. අතීතය මතක් කර ගන්නවා. අනාගත අපේක්ෂාවන් මතක් කර ගන්නවා. ඒ තුල දැන් ජීවත් වෙනවා. අජ්ජෝසාය තිත්තති. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. අනේකා ධම්ම සම්භවා. එතකොට විවිධාකාර තව තව අරමුණු දැන් එකතු වෙනවා. ඒ කියන්නේ කලින් නම් තිබුණේ අර එක සංඥාවයි. දැන් හැබැයි තව තව සිතුවිලි, තව තව අරමුණු මේ ක්‍රියාදාමයට එකතු වෙනවා. අවිජ්ජාච විහෙසාච තිත්සමස්සූපහඤ්ඤති. ඉතින් ඒ හරහා වොන්න දැන් හිත ඇතුලේ දැවිල්ලක්. හිතේ සිතුවිලි තව තව වර්ධනය වීමක්, තව තව කල්පනා වීමක්, තව තව ප්‍රපංච කිරීමක්, අතීතය ඇඳාගෙන අනාගතය ඇඳාගෙන හිතේවිලි සිතුවිලි වල විහිද යාමක් දැන් සිද්ධ වෙනවා. එවන් ආචිනතෝ දුක්ඛං දුක වර්ධනය වෙනවා ආරා නිබ්බාලං උච්චති නිවනින් ඈත් වෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් බුදුරජාන් වහන්සේ දැන් මේ සිහියෙන් තොරව මුලා වෙලා මේ සිදුවෙන ක්‍රියාදාමය පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව වාසය කිරීම අනුව සිද්ධ වෙන ආකාරය වෙනස් මේ දේශනා කළා තියෙනවා. ඒතකොට දැන් මේ මානුක බුද්ධ සූත්‍රයේදී එතනින් ඒ ඒ ක්‍රියාදාමේ හරහා කොහොමද අපි තුල දුක වැඩෙන්නේ කොහොමද අපි දැවෙන්නේ ඒ නිසාම කොහොමද නිවනින් ඈත් වෙන්නේ මේ නිවන කිව්වහම අපි මේ ස්ථානයක් ගැන නෙමෙයි ඒ මනසේ තිබිච්ච සංසිඳීම සැහැල්ලුව නොබැඳුණු ස්වභාවය නිවීම සැනසීම තමයි අපිට අහිමි වෙන්නේ ආයෙත් ගිහිලා තමයි අපි බැඳුනේ ආයෙත් ගිහිලා තමයි දැවෙන්නේ ආයෙත් ගිහිලා තමයි තැවෙන්නේ ආයෙත් ගිහිලා තමයි පැටලෙන්නේ ඒතර මේ පැටලිලි සහගත ගතිය නිවනින් ඈත් වීමක්. හිතේ බැඳීම නිවනින් ඈත් වීමක්. හිත බරවීම, හිරවීම, ආතතිගත වීම නිවනින් ඈත් වීමක්. අර ඒ විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ ගිහිලා ඒකට බැඳිලා ඒක ආස්සේ රිංගගෙන ඒවා කල්පනා කර කර සිටීම නිවනින් ඈත් වීමක්. නම් අපේ මේ හිතේ තියෙන නොබැඳෙන ස්වභාවය අපිට වර්ධන්න පුළුවන් නම් අන්න අපි මේවෙන් ඉවත් වෙලා නිවනට ලං වේවි. ඉතින් ඒ පිළිබඳව අපිට පුළුවන් ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න. මොකද මේ සූත්‍රයේ දෙවනි කොටසෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නිවර්දේ අවබෝධයෙන් කටයුතු කිරීම. නිවර්දව කටයුතු කිරීම. නිවර්දව කටයුතු කරන අවස්ථාවේදී තියෙන්නේ එක්තරා අන්දමකින් නොබැඳීමක්. ඉතින් මේකම මම සරලව මේ වගේ රූපසටහනකින් නිරූපණය කරලා තියෙනවා. ඒ ඇහත් රූපත් නිසා චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. ඊට අනුව චක්කු සම්පස්ස ස්පර්ශයන් හට ගන්නවා. ඒ හරහා යම් යම් වේදනා පහළ වෙනවා සැප දුක් උපේක්ෂාවන්. මේ ක්‍රියාවලිය මේ එකාතකින් මේ ආයතන 6ක සිද්ධ වෙන්නේ. ඇහැ කියන ආයතනේ, කන කියන ආයතනේ, නාසය කියන ආයතනේ, දිව කියන ආයතනේ, කය කියන ආයතනේ, මනස කියන ආයතනේ. එතකොට දැන් අපේ මේ ජීවත් වෙනවා කියලා අපි මේ කරන්නේ මේ ආයතන 6 පරිහරණය කිරීමක්. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ආධ්‍යාත්මික ආයතන 6ක් නිරන්තරයෙන් බාහිර ආයතන හයක් එක ගනුදෙනු කරනවා. මේ ගනුදෙනුව හරහා ඒ දැනීම් පහළ වෙනවා. ඒ ඒ අදාළ විඥාන පහළ වෙනවා. ඒ හරහා ඒවා ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙන සිද්ධ වෙන්න. අට ඊට අදාළ ස්පර්ශයන් සිද්ධ වෙනවා. ඒ තුලින් යම් යම් වේදනා පහළ වෙනවා. ඉතින් මේ වේදනාවන් ගැන ඉතින් මේ මුළු ක්‍රියාවලිය ගැන අපිට තේරෙන්නේ නැත්තම් ඒ පහළ වෙන වේදනා ගැන ඒ ඒ පහළ වෙන ස්පර්ශ ඒ පහළ වෙන විඥාන, ඒ පහළ වෙන අරමුණු ගැන අපිට වැටහීමක් නැති නිසා අපි ඒවා ඇලෙනවා, බැඳෙනවා, ඒවා කල්පනා කරනවා, ඒවා ප්‍රපංච කරනවා. මේ මුළු ක්‍රියාදාමය තුළ අපි අසරණ වෙනවා. කියන්නේ මේක අපිට තේරෙනවා දැන් මේ මේ ක්‍රියාවලිය දැන් මේ බුදු කෙනෙක් දේශනා කරපු නිසා අපිටත් පොඩ්ඩක් ඉතින් මොලේ කල්පනා කරලා විග්‍රහ කරලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් නේද මෙතන වෙන්නේ කියලා. එහෙම නැත්තම් මේ මුළු ක්‍රියාවලිය බොහොම යහුසුලුව වේගවත්ව ක්‍රියාත්මක වෙනකොට මම ජීවත් වෙනවා, මම බලනවා, මම අහනවා, මම රස විඳිනවා, මම සුවඳ බලනවා, මම කනවා, බොනවා කියාගෙන තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. ඒතර මේ කෙනෙක් පිළිබඳ හැඟීමක්, මම පිළිබඳ හැඟීමක්, පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක්, පැවැත්මක් පිළිබඳ හැඟීමක් ජීවත් වෙනවා කියලා පිළිබඳ හැඟීමක් තමයි අපේ හිත ඇතුලේ පහළ වෙන්නේ. මේ සම්පූර්ණ ක්‍රියාවලිය අතිශය වේගවත්ව තමයි සිද්ධ වෙන්නේ. මේ එක ආයතනයක් නෙමෙයි වැඩ කරන්නේ. ඊටාම වේගවත්ව මේ ආයතන 6ම ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ වේගවත්ව ක්‍රියාත්මක වීම අපි තේරුම් ගන්න හරියට මම ජීවත් වෙනවා. මම කතා කරනවා. මම අහනවා. මම බලනවා. මට පේනවා. මට ඇහෙනවා. ඒතර මේ ඔක්කොමත් නිකන් එක මොහොතේ සිද්ධ වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒකාතකින් බැලුවාම පස්සේවා තවදුරටත් මේ විමසා බලලා මේවා චිත්ත වීති වශයෙන් ධර්මයේ ඉතින් හඳුනාගෙන තියෙනවා කියලා දීලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේවැය තියෙන මේ යහුසුළු බව, වේගවත් බව මේවා එකක් පස්සේ එකක් සිද්ධ වුණාට මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ. හරියට නිකන් පරිගණකයක අතිශය වේගවත් අපිටම CPU එකක් තියෙනවා නම්, ඒ ප්‍රොසෙසර් එකක් තියෙනවා නම් එයාට පුළුවන් ඒ කාර්යයන් රැසක් එයාගේ ඒ කාලය බෙදලා දීලා කටයුතු කරන්න. ඒ කියන්නේ අපි හිතමු ගණිතය හා සම්බන්ධ එක මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා, ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අකුරු ලිවීම හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට කියවීම හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ පරිගණකයේ ඇතුළත ක්‍රියාවන් හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට ඒ පරිගණකය තොරතුරු එළියට පෙන්වීම හා සම්බන්ධ තවත් ඉතින් යමක් තියෙනවා. ඉතින් මේ වගේ තවත් බොහෝ දේවල් තියෙනවා. ඉතින් එතකොට මේ සියලු ක්‍රියාවන් එකාතකින් අපිට පේන්නේ ඔක්කොම එක මොහොතේ සිද්ධ වෙනවා වගේ. මොකද ඒ තරම් අර CPU එකේ ඒ ප්‍රොසෙසර් එකේ වේගවත් බව නිසා අපිට හිතෙන්නේ මේ වැඩ ඔක්කොම ටික එක මොහොතේ තමයි සිද්ධ වෙන්නේ. එකම අවස්ථාවේ තමයි සිද්ධ වෙන්නේ. කියලා තමයි අපිට තේරෙන්නේ. නමුත් අර අතිශය ඉහළ සංඛ්‍යාතයකින් ඒ සිදුවන ස්පන්දනය අපිට දැනෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේමයි අපේ හිතෙත් මේ අතිශය වේගවත්ව මේ ක්‍රියාවලිය 6 නැවත නැවත සිද්ධ වෙනවා. ඒ සිදු වෙනකොට ඉතින් අපිට මම ඉන්නවා කියලා හැඟීමක් එනවා. මම බලනවා කියලා හැඟීමක් එනවා. මම අහනවා කියලා හැඟීමක් එනවා. මට දැනෙනවා රස දැනෙනවා මට සුවඳ දැනෙනවා මම රස විඳිනවා මම කනවා බොනවා ජීවත් වෙනවා මම අද ඉන්නවා මම ඊයේත් හිටියා අනාගතෙත් ඉන්නවා කියලා තමයි ඉතින් අපිට මේක තේරෙන්නේ. ඔය විදිහට තමයි අපි ඊටර කටයුතු කරන්නේ. නමුත් ඉතින් මේක ඇතුලේ හරියට නිකන් අර බුදුරජාණන් වහන්සේ අපේ වාහනයක එන්ජිම ගලවලා මේ කැලේ ටික ඔක්කොම එළියට අරන් පෙන්නනවා වගේ තමයි එතකොට මෙන්න මේ සත්‍යේ පුජ්‍යලයේ කියන ස්වභාවයේ තියෙන යථා ස්වභාවය. ඒකේ ඇතුළත ක්‍රියාකාරීත්වය අපිට දැන් මේ ටිකක් කියලා දෙන්නේ. ඉතින් අපිත් මේ කාරණා හැම තේරුම් අරගෙන සිහිය දියුණු කරමින් මේ ක්‍රියාවේ මුලා නොවි ඉන්න අපි උත්සාහත් වෙමු. මේකේ තියෙන ගැඹුර අපි වටහා ගමු. ඒ සඳහා ඉදිරියේදී අපි අර බුදුරජාන් වහන්සේම මේ සූත්‍රය විස්තර කරන කරුණු ටිකක් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමු. ඒ කාරණාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දනාටම දරුවන් සරණයි.